ගෝරතර සසරේ තවත් එක් හන්දියක ඉබාගාතේ ඇවිදි සංසාර සතුන්හට නොඇලෙන්න කියා දුන් නොගැටෙන්න සීය දුන් අතහරින සතිය දුන් නිදුකානකගේම පුත් සංගමණික ඔබම විය කරගන්න මහා කුසල් පෙදා ලෝටම දහම ඔබේ අවබෝධයෙන් සැනසීය මනු කැලක් එමතුනෝ දෙවියෝද එයින් සතුටු වනු දකින්නේ සාරිපුත් පරපුරේ අපේ කාලයේ උපන් මා කසුප් මහතෙරගේ එමඟ යන බුදු පුතුනි එක්කෝ මරණයය නොමැතිනම් නිවනමය කියා කල සිහනාද තව කොහෙන් අසන්නද ඔබේ දහම් ගැලපුමට නොතිත් පැසසුම් එතැයි කියවූ කල මා ඔබට පුතේ මේ මගේ නොවේ බුදුරජුන් දහම්මය නියතමානීව කිව් ඒ වදන් ශ්‍රාවදේ. කොහේ හෝ වනපෙතක මේ මොහොතේ වැඩ සිටින අපේ පිනටම උපන් හිමියනි ඔබේ ගුණෙන් දකිමු අපි බුදුරජුන්. ඒ අමා මෑණියන් සහස් දෙකකුත් අඩක් ගෙවි වස් ගත වෙතත් වදයි ඔබ වැනි පුතුන් ලෝසත සෙනෙහසින්